ඒ අයට පරයන්ක භාවනාවකට සක්මනකට යන්න ලේසි නැහැ. වෙලාව අඩුයි. ලැබෙන්නේ අඩු වෙලාවක්. ඉතින් මේ සතිමත් බව කියන එක සිහියෙන් ඉන්නවා කියන එක සක්මනේදී පරයන්කේදී විතරක් කරන්න තියෙන දෙයක් නෙමෙයි. ඒක අපි අවදියෙන් ඇහැරිලා ඉන්න ඕනම වෙලාවක කරන්න පුළුවන් දෙයක්. අපි එහෙම කළ යුතුයි. නැතිනම් මේක දියුණුවක් කරා අපිට අරගෙන යන්න බෑ. ඉතින් ඒ නිසා අපි අද තීරණය කළා මේ එදිනෙදා කරන කටයුතු වලදී කොහොමද සතිමත් වෙන්නේ? කොහොමද අපි සතිය කියන එක එල්ල කරන්නේ කොතනටද? කොහොමද කියන එක ගැන සරලව ඔබට විස්තර කරලා දෙන්න තමයි අපි අද උත්සාහ කරන්නේ. මොකද ගොඩාක් අයගේ ජීවිතවල පරයන්ක සක්මනට වෙලාව නැහැ. එදිනෙදා වැඩ කටයුතුත් එක්ක තමයි ජීවත් වෙන්නේ. ඉතින් ඒවට සතිමත් වෙන්න උත්සාහ කරන එක සෑහෙන උපකාරයක් වෙනවා. ඔබ යම්කිසි වෙලාවක පර්යංකයකට සක්මනකට ගිහාම ඒ පර්යංකය සක්මන සාර්ථක කරගන්න ලොකු උපකාරයක් වෙනවා. මොකද ගොඩාක් අයට සක්මන පර්යංකය නිස්කලංකයි අපි හැමෝටම. හැබැයි එදිනෙදා ජීවිතේ අපි කලබලයිනේ. ඉතින් ඒ එදිනෙදා ජීවිතයේ කලබල මානසිකත්වයකින් කටයුතු කරලා සිහියක් නැතුව ඔහේ අසතිමත්ව කටයුතු කරලා මේ විනාඩි 10කට 15කට පරයන්කයකට සක්මනකට ගියාට එකපාරකට හිත එකලස් වෙන්නේ නැහැ. ඉතින් පරයන්කයේ සක්මන සාර්ථක වෙන්න විශාල වශයෙන් උදව් වෙනවා මේ එදිනෙදා කටයුතු වලදී සතිමත් වෙන එක. ඒ නිසා අපි තීරණය කළා කොහොමද මේ එදිනෙදා කටයුතු වලදී අපි සතිය කියන එක පුරුදු කරන්නේ කියන එක පහදලා දෙන්න. ඉතින් ඔබ මේ පරයන්කයට සක්මනට යන්න විදිහක් නෑ වෙලාව නෑ කියලා අඬා අඬා ඉන්නවා වෙනුවට පුළුවන් පුළුවන් හැම තැනකම ඔබ සතිමත් වෙන්න උත්සාහගත යුතුයි. බලන්න ඔබ ගිහින් සතිපට්ඨාන සූත්‍රයේ කායානුපස්සනා කොටසේ සම්පජඤ්ඤ පබ්බය කියලා කොටසක් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. එහි තියෙන්නේ ඉස්සරහා බලනකොට පිටිපස්ස බලනකොට අතපය දිගහරිනකොට ඇඳුමක් අඳිනකොට කෑම කනකොට බොනකොට වැසිකිලි කැසිකිලි කරනකොට සුද්ධ පවිත්‍ර කරනකොට මේ හැම පුංචි පුංචි තැනකදී පවා සතිමත් වෙන්න කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ගිහිල්ලා බලන්න එතන ඉතින් මුලින්ම ඔබට දෙන්න ඕනි පුංචි අවවාදයක් මේ එදිනෙදා ජීවිතයේ සතිමත් වෙන්න උත්සාහ කරනකොට අමාරු දුෂ්කර තැන්වලදී සතිමත් වෙන්න උත්සාහ කරන්න එපා ඉස්සෙල්ලම. ඒක ලේසි නෑ. මොකද අපිට තාම පුරුදු නෑනේ. අපි තාම හෝඩියේ පන්තියේ පොඩි ළමෙක් කියලා තේරුම් ගන්න ඉස්සෙල්ලම නිහතමානීකම තියාගන්න. අපි තාම ආදුනිකයි. අපි තාම පුංචි ළමයි. එතකොට තමයි අපිට මේ පාර හරියට ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ. එකපාරටම ලොකු ලොකු තත්ත්ව ගන්න ගියොත් එහෙම ඔබට පාර වරදිනවා. ඒ නිසා කලබල තැන්වල පිරිසක් එක්ක කටයුතු කරන තැන්වල සතිය පිහිටවන්න උත්සාහ කරන්න එපා. ඒක සාර්ථක වෙන්නේ නැහැ. හොඳට සතිය දියුණු අයට ඒක ලේසි වෙන්න ඉඩකඩ තියෙනවා. ඉතින් මේක ලේසි වෙන්න තමන් තනිව කටයුතු කරන වෙලාවල් තියෙනවනේ. අන්න ඒ වෙලාවවලදී ඉස්සෙල්ලම උත්සාහ කරන්න. ලේසි තැනින්, පුංචි තැනින්, සරල තැනින් පටන් ගන්න. එතකොට තමයි ඔබේ ගමනට පදනමක් හැදිලා ඉස්සරහට යන්නේ. මොනවද ඇත්තටම අපි තනියම කරන වැඩ? අපි <clears throat> දතකට මදින්නේ තනියම. වැසිකිලි කැසිකිලි යන්නේ තනියම. නාන්නේ, ඇඟ හොදන්නේ, රෙදි හොදන්නේ ගොඩක් වෙලාවට තනියම. සමහර වෙලාවට කෑමක් කන්නේ තනියම. සමහර වෙලාවට යම් දෙයක් බොන්නේ තනියම. සමහර වෙලාවට අපි කඩේට පයින් ඇවිදගෙන යන්නේ තනියම. ඒ වගේ තනියෙන් කරන වැඩ ගොඩාක් තියෙනවා. අන්න ඒ වගේ තනියම කරන කටයුතු වලදී ඉස්සෙල්ලම සතිමත් වෙන්න උත්සාහ ගන්න. හේතුව තමයි දෙවන්නේක් නැහෙනේ අපිට කරදරයක් කරන්න. මේ කලබලයක් කරන්න බාධාවක් කරන්න මම විතරයිනේ. එතකොට හරි ලේසි. අර බාහිර බාධාව නැති තැනක මේක පටන් ගන්න එක ගොඩක් හොඳයි. අපිට ලේසි එතකොට. ආන්නේ නිසා තමයි අපි මේ තනිව කරන වැඩවලදී ඉස්සෙල්ලම උත්සාහ කරන්න කියන්නේ ඔබට පුරුදු වෙනකොට පස්සේ පුළුවන් අර වගේ කලබල තැනකදීත් මේ වැඩේ කරන්න. ඉතින් මම උදාහරණයක් අරගෙන තමයි අද පහදලා දෙන්නේ. බොහොම සරල පුංචි උදාහරණයක්. අපි දත් මදිනවනේ දවසකට දෙතුන් පාරක් දත් මදිනවනේ. දත් මදිනකොට අපි සතිමත් වෙන්නේ කොහොමද? මෙච්චර කාලයක් ඔබ දත් මැද්දේ සිහියෙන්ද බලන්න. ඇත්තරම හදවතට කතා කරන්න අවංකව ඔබ දත් මැද්දේ සිහියෙන්ද එක්කෝ කර දත් මදින්න එන්න කලින් කරලා තිබුණු වැඩක් අතීතයේ කරපු වැඩක් ගැන කල්පනා කර කර නැත්තම් දත් මැදලා ඉවර වෙලා කරන්න තියෙන වැඩක් ගැන කල්පනා කර කර. ඔහොම කලබල මනසකින් නේද ඔබ දත් මැද්දේ. දත් මදිනකොට මොනවද උනේ කියන්නවත් දන්නවද? දත් ටික හරියට මැදුනද දන්නෙත් නැහැ. කොයි දත් ඇන්දද මැදුන් නැත්තේ කියන්න දන්නෙත් නැහැ. කටවටේ සමහරට දත් බෙහෙත්, දත් බුරුසුව තියපු තැන මතක නැහැ. ටූත් පේස්ට් එක තියපු තැන මතක නැහැ. ඔන්නෝම කලබලයක් වෙනවනේ. ඇයි මේ සිහිය නැති නිසා? ඉතින් මොනවා වුණාද කියන්න දන්නේ නැහැ සමහර අයට දත් මදින්න ගියාම. ඉතින් මේ ඔබ මෙහෙම අදිෂ්ඨාන කරගත්තොත් මම දත් මදින වෙලාවට සතිමත් වෙන්න ඕනි කියලා දත් මදින්න යන්න පටන් ගන්නකොටම මතක් වෙනවා මම දැන් සිහියෙන් අද දත් ටික මදින්න ඕනි කියලා. අන්න ඒ වගේ තත්වයක් ඔබේ මනසට එන්න පටන් ගන්නවා. එතකොට දත් බෙහෙත් ටික ඔබේ බුරුසුවට ගන්න හැටි, ඒක අල්ලන හැටි, දත් බෙහෙත් එක බුරුසු අල්ලන හැටි, දත් බෙහෙත් එක ටූත් පේස්ට් එක මිරිකලා දත් බෙහෙත් ගන්න හැටි. එතකොට හොඳට බලන්න සිහියෙන් දත් බෙහෙත් ගන්නකොට වැඩිපුර ගන්නෙත් නෑ. හරි ප්‍රමාණයට ගන්න පුළුවන්. දත් බෙහෙත් ටික අපත යන්නෙත් නෑ. ටූත් පේස්ට් එක ගත්ත තැනින් තියන්නත් පුළුවන්. සිහියෙන් කරන්නේ. ඊට පස්සේ ඕන අපි දත් මදින්න කලින් සමහරව කටට වතුර ටිකක් කරන් හොදනවනේ. එතකොට බලන්න මේ කටට වතුර ගන්නකොට දැනෙන විදිහක් තියෙනවා දැනෙන රසක් තියෙනවා සීතලක් තියෙනවා දැනෙන විඳීමක් තියෙනවා අපි ඒක කවදාවත් දන්නේ නැහැ ඊට පස්සේ අපි දත් මදිනකොට දත් බෙහෙත් වල මින් රසය අපේ කටට දැනෙනවා දත් බුරුසුවේ කෙඳි වදිනවා දැනෙනවා ඊට පස්සේ සිහියෙන් මදිනකොට දත් මග හැරෙන්නේ නැතුව හරියටම දත් ටික මදින්න පුළුවන්. ඒ වගේම වෙනදා ඔහේ මෙද මෙද මෙද මෙද දත් බුරුසුව හප හපා ඉන්නව කාලෙකකා. දැන් වැඩි වෙලාවක් යන්නෙත් නෑ ඇත්තටම මේ කටේ තියෙන දත් ටික හරියට මදින්න. කාලය පවා ඉතුරු වෙනවා කියලා ඔබට දැනෙන්න ගන්නවා. බලන්න පුංචි ළමයි දත් බෙහෙත් කන්න පෙරේතයි නේද? ඔය අපි දන්නවනේ අපිත් එහෙමනේ පුංචි කාලේ. ඇයි ඒ? පුංචි ළමයින්ට දත් බෙහෙත් එකේ රහ හොඳට දැනෙනවා. ඒගොල්ලෝ සිහියෙන් ඉන්නේ. ඇත්තටම කුංචි ළමයි වර්තමාන මොහොතේ ජීවත් වෙන්නේ එකම එක ප්‍රශ්නය එයාලට තියෙන්නේ ඒගොල්ලෝ දන්නේ නැහැ අපි ඉන්නේ වර්තමානයේ කියලා. එච්චරයි අඩුව. ලොකු මිනිස්සු වර්තමානයේ නෙමේ ජීවත් වෙන්නේ උත්සාහ කළොත් ඒගොල්ලන්ට දැනගන්න පුළුවන් වර්තමානයේ හිත තියනවා කියලා. පුංචි ළමයි අර දත් මැදදි සිහියෙන් ඉන්න හින්දා ඒගොල්ලෝ දත් බෙහෙත් එකේ රහ හොඳට දැනෙනවා. එතකොට ඒ නිසා තමයි කන්නේ. මේ කියන්නේ දත් බෙහෙත් ටික කාලා ගිලින්න කියන එක නෙමෙයි. ඒ රහවත් අපි දන්නේ නැහැ ඇත්තටම. මේ වෙනස දන්නේ නැහැ. සිහියෙන් නෙමෙයි ඉන්නේ වෙන කල්පනාවක. එතකොට දත් මැදලා ඉවර වෙලා කටට වතුර ගන්නකොට දැනෙන විදිහක් තියෙනවා. අර දත් බෙහෙත් සරත් එක බලන දත් මදින්න කලින් වතුර ගත්තාම එක විදිහක්. දත් මැදලා ඉවර වෙලා ගත්තාම එක විදිහක්. ඊට පස්සේ දත් බුරුසුව තියන්න ඕනි තැන හරියටම තිබ්බ වෙනවා. ඇයි සිහියෙන් කටයුතු කරන්නේ. ඊට පස්සේ අත්වලට වතුර වැටෙන හැටි, මූණට වතුර ගන්නකොට දැනෙන දැනීම, විඳීම. මේ හැම දෙයක්ම සිහියෙන් කරන්න ඔබ උත්සාහ කරන්න ඕනේ. එතකොට ඔබ ඉන්නේ 100ට 100ක් වර්තමානයේ. ඇයි මේ දත් මදිනවා කියන එක ඊයේ මැදපු දත් මැදිල්ලක් ගැන නෙමෙයිනේ අපි මේ හිතන්නේ. සතිමත් වෙන්නේ හෙට මදින්න තියෙන එකක් ගැනත් නෙමෙයි. වර්තමානයේ දත් මැදීමක් ගැන තමයි ඔබ දැනුවත් වෙන්නේ. ඒ වගේම වෙන කෙනෙක් දත් මදින එකක් දිහා ඔබ සතිමත් වෙනවා නෙමෙයි. ඔබ ඔබ දත් මදින එක දිහා තමයි සතිමත් වෙන්නේ. ඒ කියන්නේ මගේ ළඟ හිත තියෙන්නේ. ඒ වගේම ඔබ වෙන තැනක දත් මැදපු එකක් ගැනත් නෙමෙයි මේ සතිමත් වෙන්නේ. මෙතන මේ මොහොතේ දත් මැදීමක් ගැනයි සතිමත් වෙන්නේ. ඉතින් ඒක තමයි සතිය. ඔබ ඉන්නේ 100ට 100ක් වර්තමානයේ. එහෙම කරලා බලන්න ඔබේ මනසට කොයිතරම් සැහැල්ලුවක් සහනයක් දැනෙනවද? වැඩ ටික අවුල් වෙන්නේ නැහැ. එතන පිරිසිදු කිරීම ගොඩක් අයට ඔය ගෙවල් වල වැඩ වැඩි වෙලා තියෙන සිහිය නැති හන්දා. එතන එතන කරපු වැඩේ ඉවරයක් වෙන්නේ නැහැ. ඒ වැඩේ ඉවර කරන්න ආය වතාවක් එන්න ඕනේ. මේකට තමයි මේ අමුතුවෙන් පිරිසිදු කිරීමක් එකතු වෙන්නේ මිනිසුන්ට ඔන්න ඔය නිසා. ඉතින් අපි සිහියෙන් දත්මැත්තාම එතන වැඩේ එතන එතන ඉවර වෙනවා. ඊට පස්සේ Eh, මේ විදිහට මූණ හොදද්දි දැන් අපි දත් මදින්නනේ 100න් ඉන්න උත්සාහ කළේ. හැබැයි මූණ හොදන එක දක්වාම මූණ හොදලා ඉවර වෙලා ආපහු කාමරයට එන එක දක්වාමත් සමහර වෙලාවට අපිට සිහිය පිටුව ගන්න පුළුවන් වෙනවා. මේක ලින්ක් වෙන්න ගන්නවා. දන් වැලක් වගේ බැඳෙන්න ගන්නවා. ඉතින් මේක පුරුදු වුණාම දත් මදින්න ඉඳගෙන ඉන්න තැනින් නැගිටිනකොටම අපිට එතන ඉඳලම සිහිය පිටවන්න ගන්නවා. ඒ ඇවිදින ටිකේ පවා. ආන්න වගේ මේක ව්‍යාප්ත වෙන්න පටන් ගන්නවා අපි මේ පුංචි පුංචි තැනින් පටන් ගත්තොත්. එතකොට අපි දැන් ඔබට කියන්නේ මේ සතිමත් වෙනකොට දැනෙන්නේ මොනවද කියලා බලන්න කියලානේ. ගොඩාක් අයට මේක තේරෙන්නේ නැහැ. මොකක්ද මේ සතිමත් වෙනකොට දැනෙන්නේ මොනවද කියලා බලන්න කිව්වට තේරෙන්නේ නැහැ. ඒක බලන්න තේරෙන්නේ නැහැ. ඒක කියන්න තේරෙන්නෙත් නැහැ. ගොළු වෙනවා. හේතුව තමයි ඇත්තටම මේ වර්තමාන මොහොතට අවදිවීම තුළ සිද්ධ වෙන දේ ගැන කියන්න භාෂාවක් නැහැ. භාෂාවකට පෙරලන්න අමාරුයි. එකක්. අනිත් එක තමයි ඒක කියන්න ඇත්තටම භාෂාවක් තියෙනවා. ඒ භාෂාව දන්නෙත් නැහැ. මතක තියාගන්න වර්තමාණයට අවදි වුණාම දැනෙන දේවල් කියන්න පාවිච්චි කරන භාෂා විලාසයක් තියෙනවා. ඔබ ඒක ඉගෙන ගන්න ඕනේ. ඒ නිසා තමයි ගොඩාක් අයට මේක වාර්තා කරන්න තේරෙන්නේ නැත්තේ. කොතනටද සතිය එල්ල කරන්න ඕනි? මොකද්ද මේ බලන්න කියනවා බලන්න කියනවා දැනෙන්නේ මොනවද කියලා බලන්න කියනවා මොකද්ද මේ බලන්න කියන්නේ කියන එක තේරෙන්නේ ඉතින් අද අපි ඒ ගැනත් ඔබට මෙතනදී පහදලා දෙන්න උත්සාහ කරනවා. අපි බලමු කොහොමද ඒක ප්‍රකාශ කරන්න කියලා. අපි හැම කෙනෙක්ම වගේ සම්ප්‍රදායික බෞද්ධ වුණු අපි හැම කෙනෙක්ම වගේ දන්නවා භෞතික දේවල් වල තියෙන සතර මහා ධාතු කියලා. භෞතික දේවල් හැදලා තියෙන්නේ සතර මහා ධාතු වලින්. ඉතින් අපි දැන් මේ මෙතුවක්කල් තාම උත්සාහ කරමින් ඉන්නේ කායානුපස්සනා කොටසනේ. ඒ කියන්නේ කයේ තියෙන යම්කිසි දෙයක් එක්ක සතිමත් වෙන හැටිනේ අපි කියා දෙන්නේ. කයට සතිමත් වෙන හැටි. කයට හිත ගන්න හැටි. එතකොට මේ කය හැදිලා තියෙන ධාතු හතරකින්නේ. එතකොට මොනවද මේ ධාතු හතර? හැමෝම දන්නවා පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව කියලා. ඔය ධාතු හතරෙන්නේ හැදිලා තියෙන්නේ. එතකොට අපි මේ කයට සතිමත් වෙනකොට, කයට හිත ගන්නකොට අපිට දැනෙන්න පටන් ගන්නෙ මෙන්න මේ ධාතු වල ස්වභාවයන් තමයි. වෙන දෙයක් නෙමෙයි අපිට දැනෙන්නේ. මේක දන්නේ නැහැ. දැනෙන්නේ මොනවද කියලා බලන්න කිව්වහම මොකක් මතටද මේ බැල්ම දාන්න ඕනේ. බලන්න ඕනේ මොකක්ද? අපි මනස එල්ල කරන්න ඕනේ. සතිය එල්ල කරන්න ඕනේ කොතෙන්ටද කියලා දන්නේ නැහැ. ඉතින් මේ ධාතු ගුණ තමයි අපිට දැනෙන්න ගන්නෙ, පේන්න ගන්නෙ. හැබැයි ඔබ ඒක දන්නේ නැති නිසා ඔබට තේරෙන්නේ නැහැ කොතෙන්ටද එල්ල කරන්නේ සහ මොකද්ද කියන්න තියෙන්නේ මොනවද කරන්න තියෙන්නේ කියලා තේරෙන්නේ නැහැ. ඉතින් ඇත්තටම මේ ධාතුවල ස්වභාව, ධාතුවල ගුණ, ධාතුවල ලක්ෂණ 12ක් තියෙනවා. ධාතු හතරේ ස්වභාව 12ක් තියෙනවා. පටලවා ගන්න එපා. ධාතු හතරයි පඨවි ආපෝ තේජෝ වායෝ කියලා ඒ හතරේ ස්වභාව ගුණ ධාතු ගුණ ධාතු ස්වභාව 12ක් තියෙනවා. ඉතින් අපි කයට හිත ගත්තාම අපිට දැනෙන්නේ මෙන්න මේ ස්වභාව 12. මෙන්න මේ ගුණ 12. ඉතින් ඒවා මොනවද කියලා අපි දැනගෙන ඉන්න ඕනේ. එතකොට තමයි වර්තමාණයට හිත ගත්තාම, කයට හිත ගත්තාම දැනෙන්නේ මොනවද කියලා කියන්න පුළුවන් වෙන්නේ ඔන්න ඔය ටික දැනන් හිටියොත් තමයි. ඒකයි ගොඩක් අය ගොළු වෙන්නේ කියා ගන්න බැරුව මොකක් කියන්නද කියලා හිතා ගන්න බෑ. හැබැයි සිහිය තිබුණා කියලාත් විශ්වාසයි. මොනවා කියන්නද කියලා තේරෙන්නේ තේරෙන්නේ නැත්තේ මෙන්න මේ භාෂාව දන්නේ නැති නිසා. එතකොට අපි දැන් බලමු මොනවද මේ ස්වභාව 12 මේ ಗುಣ 12 කියලා. දැන් පළවෙනියට තියෙන පටවි ධාතුවනේ. අපි සාමාන්‍යයෙන් පටවි කිව්වහම දන්නේ තද ගතිය කියන එක විතරයි. හැබැයි ඔබ දන්නවද පටවි ධාතුව හඳුන ගන්න පුළුවන් ලක්ෂණ හයක් තියෙනවා. ಗುಣ හයක් තියෙනවා. පටවි ධාතුවේ ස්වභාව හයක් තියෙනවා. මේ හයෙන් තමයි අපිට මේක මේ පටවි ධාතුව කියලා දැනෙන්නේ. පටවි ධාතුව කියන එක අපේ ඇස් දෙකට පේන්නේ නැහැ. පටලව ගන්න එපා. ඒක දැනීමක්. පටවි ධාතුව අපිට දැනෙනවා. දැනෙන්නේ ක්‍රම හයකට, ಗುಣ හයකට, ස්වභාව හයකට තමයි අපිට දැනෙන්නේ. මොනවද හය? පළවෙනි එක බර ගතියක් දැනෙනවා. ඔන්න අපි කයට හිත ගන්නකොට වර්තමාණයට හිත ගන්නකොට කයත් එක්ක සම්බන්ධ වෙලා තියෙන දෙයකට හිත ගන්නකොට බර ගතියක් බර ස්වභාවයක් දැනෙන්න ගන්නවා. ඔබට එහෙම දැනෙනවා නම් ඒ ඔබ අත්දකින්නේ පටවි ධාතුවයි. ඔන්න පළවෙනි එක බර ස්වභාවය. බර ගතියට විරුද්ධ විරුද්ධ ගතිය මොකද්ද? බර ගතියට විරුද්ධ ගතිය මොකද්ද? සැහැල්ලු ගතිය. ඔන්න සමහර වෙලාවට ඔබට සැහැල්ලු ගතියක් දැනෙනවා. බර ගතියයි සැහැල්ලු ගතියයි. බර ගතියට විරුද්ධ ලක්ෂණය තමයි සැහැල්ලු ගතිය. ඉතින් ඔබට යම්කිසි වෙලාවක කයට හිත ගත්තාම සැහැල්ලු බවක් දැනෙනවා නම් ඒ ඔබ අත්දකින්නේ පටවි ධාතුව. ඔන්න දැන් ලක්ෂණ දෙකයි. තුන්වෙනි එක තමයි තද ගතියක් දැනෙන්න ගන්නවා. අපි කයට හිත ගත්තාම වර්තමානයට අවදි වුණාම කය හා සම්බන්ධ දෙයකට ඔන්න තද ගතියක් දැනෙන්න ගන්නවා නම් ඔබේ අත්දකින්නේ පටවි ධාතුව. ඔන්න තද ස්වභාවයක් දැනෙනවා. ඊට පස්සේ තද ගතියට විරුද්ධ ලක්ෂණය. මොකද්ද? මෘදු මොලොක් ගතිය. මෘදු මොලොක් ගතියක් දැනෙන්න ගන්නවා. ඔන්න දැන් හතරයි. පස්වෙනි එක තමයි ගොරෝසු ගතියක් දැනෙන්න ගන්නවා. ඒ අපි මේ අතුල් පතුල් එක්ක වැඩ කරන්නේ ගොඩක් වෙලාවට වැඩ කරන්නේ ස්පර්ශයක් වෙනවනේ ඒ ඒ එක්කම වැඩ කරනකොට කයේ ඕනම තැනකට ස්පර්ශයක් ආවම ගොරෝසු ගතියක් දැනෙන්න ගන්නවා ඒ ඔබ දකින්නේ පටවි ධාතුව. ගොරෝසු ගතියට විරුද්ධ ලක්ෂණය සිනිඳු ගතිය. ඔන්න හරියට නිකන් යුගල පද තුනක් වගේ. බර ගතිය, තද ගතිය, ගොරෝසු ගතිය කියන මේ තුනේ විරුද්ධ ලක්ෂණ තුනත් එක්ක තමයි ගනුදෙනු කරන්නේ. බර ගතියේ විරුද්ධ ගතිය, සැහැල්ලු ගතිය, තද ස්වභාවයේ විරුද්ධ ලක්ෂණය මෘදුමොලොක් ගතිය, ගොරෝසු ස්වභාවයේ විරුද්ධ ලක්ෂණය සිනිඳු ගතිය. ඔන්න ඔය හය ඔබට අත්දකින්න ලැබෙනවා ඔබ වර්තමාණයට අවදි වුණාම. සතිමත් වුණාම කායික අරමුණකට අවදි වුණාම ඔතන ලක්ෂණ හයක් තියෙනවා. ඉතින් ඔබට ওই හයෙන් එකක් හරි දැනෙනවා කියන්නේ ඔබ ඒ අත්දකින්නේ පටවි ධාතුව. එතකොට ඔබ කමටහන වාර්තා කරන්නේ මම පටවි ධාතුවක් දැක්ක කියලා නෙමෙයි. එහෙම කිව්වට ගුරුවරයා විශ්වාස කරන්නේ බොරුත් කියන්න පුළුවන්නේ. ඔබ හරියටම මේ අත්දකපු ලක්ෂණය තමයි ඔබ වාර්තා කරන්න ඕනේ. එතකොට ගුරුවරයා දන්නවා එයාට මේක දැනුනේ. ඒ කියන්නේ මෙයා වර්තමානයට අවදි වෙලා සතිමත් වෙලා නැත්තම් මේක දැනෙන්නේ නැහැ. එතකොට අපි මේ සතිමත් වෙන්න දැනෙන්නේ මොනවද කියලා බලන්න දැනෙන්නේ මොනවද කියලා බලන්න මේ කියලා කියන්නේ මෙන්න මේ දේ තමයි ඔබ දකින්න ඕනේ. ඔබට දැනෙන්න ඕනේ වර්තමාණයට අවදි වෙනකොට. ඔන්න පටවි ධාතුව. දෙවනියට ආපෝ ධාතුව. අපි සාමාන්‍යයෙන් ආපෝ ධාතුව කියලා දන්නේ වැගිරෙන වතුර ගලන එහෙම ස්වභාවයක්නේ දීර්මයේ ස්වභාවයනේ. දැන් පටවි ධාතුවේ ස්වභාව හයක් තියෙනවා. ආපෝ ධාතුවේ තියෙන ස්වභාව දෙකයි. හරි ලේසියෙන් මතක තියාගන්න. ස්වභාව දෙකයි පළවෙනි එක ඔබ දන්න වැగిරෙන ගතිය, ගලාගෙන යන ගතිය. ඊළඟට ඒකට විරුද්ධ ගතිය. මොකද්ද විරුද්ධ ගතිය කියලා හෙව්වොත් දැන් කාට හරි මතකට එනවද? වැగిරෙන ගතියට, ගලාගෙන යන ගතියට විරුද්ධ ගතිය. එන්නේ නැහැ මන් දන්න තරමේ. විරුද්ධ ගතිය තමයි පිඬු කරන ගතිය, එකට කැටි කරන ගතිය. බලන්න අලු ටිකකට නැත්නම් පිටි ටිකකට අපි වතුර ටිකක් දැම්මම මොකද්ද වෙන්නේ? එකට එකතු වෙලා කැටි ගහනවා ඒ ටික. අන් ඒ වගේ මේ වතුරේ ආපෝග ධාතුවේ තියෙන ස්වභාවයක් ගලාගෙන යන ගතිය වගේම පිඬු කරනවා. එකට කැටි කරනවා. ගොඩක් අය මේකට මේ මේ පිඬු කරන ගතිය තද තද ගතියට තද ස්වභාවයට ආසන්නේ යන එකක්. බලන්න හොඳට ඔය සෙම රෝග නිසා ඔළුව කැක්කුම හැදෙන අයට ඔළුව කැක්කුමේ තද ගතියක් දැනෙනව නේද? හැබැයි මේ පටවි ධාතුවේ තද ගතිය සහ ආපෝ ධාතුවේ මේ පිඬු කරන ගතිය වෙනසක් තියෙනවා. පිඬු කරන ගතිය දැනෙන්නේ නිකන් එක තැනකට වටේම තියෙනව එකට ඇදෙනවා වගේ ගතියක් දැනෙන්නේ. බලන්න ඔය ඔලුව කැක්කුම් සෙම නිසා ඔලුව කැක්කුම් ඇදිච්ච අයට ඒ සෙම කියන්නේ ආපෝ ධාතුවට අයිති දෙයක් නේ, දියරයක්. හැබැයි ඒක දැන් පිඬු කරන ගතිය එකට ඇදෙන ගතියක් තමයි අපිට දැනෙන්නේ. තද ගතියක් වගේ එකක්. හැබැයි තද ගතිය නෙමෙයි. ඉතින් අපි වර්තමාණයට අවදි වුණාම ආපෝ ධාතුව ප්‍රකට වුණොත් අපිට දැනෙන්නේ ඔන්න ඔය ලක්ෂණ දෙක. එතකොට ඒක තමයි අපි ප්‍රකාශ කරන්නේ. ආ මට ආපෝ ධාතුව දැනුණා කිව්වට අපි බාර ගන්නෑ. කමඨහන් ගුරුවරු. ඔබ ඕනම විපස්සනා කර්මස්ථානාචාර්යවරයෙක් ළඟට යන්න එහෙම බාර ගන්නෑ කිව්වට. ඔබ ඔබ ඔබට දැනුණු දේ දැනුණු ලක්ෂණය ස්වභාවය ඔබ කියන්න ඕනේ. ඔන්න ආපෝ ධාතුවේ ලක්ෂණ දෙකයි. ඊළඟට තුන්වෙනි තේජෝ ධාතුව. තේජෝ ධාතුව කිව්වහම අපිට ටක් ගාලා මතකට එන්නේ රස්නයක්, උණුසුමක්. නෑ. ඒක විතරක් නෙමෙයි තේජෝ ධාතුවේ තියෙන ලක්ෂණ දෙකක් තියෙනවා. ඉතින් අපි දාන්න ප්‍රසිද්ධ එක තමයි මේ උණුහුම අපිට රස්නයක් දැනෙනවා. එතකොට උණුහුමට විරුද්ධ එක මොකද්ද? රස්නයට විරුද්ධ එක මොකද්ද? සීතල ගතිය. උණුහුමයි සීතලයි කියන්නේ තේජෝ ධාතුව. එතකොට ඔබ වර්තමානයට අවදි වෙනකොට, කයට හිත ගන්නකොට ඔබට යම් මොහොතක උණුහුමක් සීතලක් දැනෙනවා කියන්නේ ඔබ ඒ අත්දකින්නේ තේජෝ ධාතුව. ඔන්න හතරවෙනියට වායෝ ධාතුව. වායෝ ධාතුව කිව්ව ගමන් ඔබට ට්‍රක් ගාලා මතක් වෙන නැත්තේ හුළඟක් සෙල වෙන එකක්. ඔව් ඒකත් එක ලක්ෂණයක් වායෝ ධාතුවේ ලක්ෂණ දෙකයි තියෙන්නේ. ඒ තමයි ඔබ ඔය කියපු සෙල වෙන චංචල කම්පන ගති දෙන්නේ වායෝ ධාතුව නිසා. ඒකට විරුද්ධ ගතිය මොකද්ද? සෙල වෙන කම්පන චංචල ගතියට විරුද්ධ එක. ඒකට කියන්නේ දරා ගැනීමේ ගතිය, ධරණ ශක්තිය. යමක් දරා ගැනීමේ හැකියාව තියෙන්නේ වායෝ ධාතුවේ. ඔබ දන්නවද අපේ මේ ශරීරයේ මේ අවයව මේ අතපය මේ මේ ශරීරය දරාගෙන තියෙන ඇටසැකිලි ඇටසැකිල්ලෙන් නෙමෙයි වායෝ ධාතුවේ. අපි මෙහෙම කෙලින් හිටගෙන ඉන්නේ. වායෝ ධාතුව විසින් තමයි අපි යම් කිසි විදිහකට අපේ අත උස්සලා තියුවොත් ඒ එතන මේ විදිහට ඒක දරා ඒ විදිහට තියෙන්නේ වායෝ ධාතුවේ ක්‍රියාකාරීත්වයක් නිසා. ඉතින් අපි වර්තමාණයට අවදි වෙනකොට කයට හිත ගන්නකොට ඔය වායෝ ධාතුව ප්‍රකට වුණොත් ওই චංචල කම්පන ගති, සෙලවෙන ගති, දරණ ගති දැනෙන්න ගන්නවා. ගොඩාක් අයට පරයන්ක භාවනාවකදී හිම කියන්නේ සාමාන්‍ය මේ සතිය හොඳට දියුණු කරපු අයට මේ ඕනම ඉරියව්වකදී කයට හිත ගත්තොත් ඇඟේ චංචල කම්පන ගති දැනෙන්න ගන්නවා. ඒක තමයි ගොඩාක් අයට අරමුණු වෙන්නේ. කය කියන්නේ කය කියන සංඥාව අතහැරෙනවා. අතහැරිලා වර්තමානයේ හිත ගත්තාම ඔබට ඔන්න ඔය දේවල් තමයි දැනෙන්න ගන්නෙ. පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතරේ ඔය ස්වභාව 12ක් දැන් තියෙනවා අතන. 12 තමයි ඔබට දැනෙන්න ගන්නේ. එකපාරට මේ தত্ত্ব එන්නේ නැහැ. කය කියන සංඥාව අතහැරෙනවා කියන එක එකපාරට වෙන්නේ නැහැ. මේක මේක අත නෑර පුහුණුවේ යෙදුනොත් මම සහ බාහිර කියන සීමාව බිඳෙන්න ගන්නවා. මම සහ බාහිර කියන සීමාව බිඳෙන්න ගන්නවා. මම සහ මම නොවන සීමාව බිඳෙන්න ගන්නවා. ඊට පස්සේ හුදු ධාතු ස්වභාවයක් විතරයි ඔබට මුළු විශ්වය පුරාම අත්දකින්න තියෙන්නේ. ඒ ඒ වගේ මේ වගේ තැනකට තමයි අපි මනස මෙහෙම ටිකෙන් ටික ගැඹුරකට අරන් යන්නේ. ඉතින් ඔබ වර්තමාණයට අවදි වෙනකොට ඔබට මුලින්ම අහුවෙන්නේ මෙන්න මේ දේවල්. ඉතින් තව ටිකක් ඉස්සරහට සතිමත් වෙනකොට මේ ස්වභාවයන්ගේ අඩු වැඩි භාවයන් පවා දැනෙන්න ගන්නවා. එක එක තැන්වලට දැන් උදාහරණයක් අපි හිතමු අපි වතුර ටිකක් ගන්නවා අතට. එතකොට අල්ලට දැනෙන්නේ එක සීතලක්, පිටි අල්ලට එක සීතලක්. ඒ ටිකම මූණේ ගාගත්තොත් වෙන සීතලක්. හොඳට බලන්න සතිමත්ව. ඉතින් සිහියෙන් ඉන්න කෙනාට විතරයි මේවා දැනෙන්නේ. මේවා තේරෙන්නේ. එතකොට බලන්න අන්න ඒ වෙලාවට ඉතින් මේ මේ මේ ගැඹුරු තැන් දැනෙන්නේ නැහැ මොකද අපිට සිහිය මදි නිසා නැතුවවන් නැතුව නෙමෙයි තියෙනවා පේන්නේ නැහැ මොකද අපිට සතිය මදි. ඉතින් මෙන්න මේ ධාතු ටික තමයි ඔබ සතිමත් වෙනකොට වර්තමාණයට අවදි වෙනකොට ඔබට දකින්න ලැබෙන්නේ. එතකොට මම අහනවා ප්‍රශ්නයක් මේ ධාතු ගුණවල තියෙනවද රාග ద్వේස මෝහ මදමාන ඊර්ෂ්‍යා කපටිකම් කෙලස් තියෙනවද? මේ රාග මේ මේ ධාතු ගුණවල තියෙනවද ස්ත්‍රී පුරුෂ ભેදයක්? නෑ ඕනනම් අපිට අතින් දාන්න පුළුවන්. ඇත්තටම අපි අතින් තමයි මේ කෙලස් ටික දාන්නේ. සී අපි සීතලට වෙලාවකට ඇලෙනවා වෙලාවකට ගැටෙනවා. ඉතින් හැබැයි සීතලේ එහෙම ඇලෙන ස්වභාවයක් හෝ ගැටෙන්න ස්වභාවයක් නෑ. සීතල සීතලක් විතරයි. මේ ධාතු වල රාග දේශ මොහ නැහැ. ඉතින් අපේ මුළු ශරීරයම හැදිලා තියෙන ඕකෙන් අපි තමයි කෙලස් ටික අතින් දාන්නේ. ඔය ඔය අපි හිතමු අපි කයට හිත ගත්තාම තද ස්වභාවයක් බර ස්වභාවයක් දැනුණා කියලා සැහැල්ලු ස්වභාවයක් දැනුණා කියලා ඒ සැහැල්ලු ස්වභාවයේ තියෙන මේ ස්ත්‍රී සැහැල්ලු ගතියක් මේ පුරුෂ සැහැල්ලු ගතියක් කියලා එකක් තියනවාද එහෙම නැහැ ඒ ඒ විදිහට මේක මමත්වය සක්කාය දිට්ඨිය ආත්ම දෘෂ්ටි කියන එක බව චුට්ට චුට්ට දිය වෙන්න පටන් ගන්නවා හැබැයි ඔබ අතනෑර පුහුණුවේ යෙදී යුතුයි එතකොට මේ දේවල් ඔබට දකින්න පුළුවන් වෙන්නේ ඔබ හුදු නිරීක්ෂකයෙක් වුණොත් විතරයි එතකොට ඔබේ මනස මධ්‍යස්ත වෙන්න පටන් ගන්නවා මෙන්න මේ தত্ত্বය තමයි ඔබ සතිමත් වෙනකොට ඔබට මුලින්ම දකින්න ලැබෙන්නේ. ඉතින් ඒ වර්තමාණයට අවදි වුනහම මේ අත්දකින දේ ප්‍රකාශ කරන භාෂාව තමයි ඔන්න ඕක. මොනවද දැනෙන්නේ කියලා බලන්න කියන්න කියන්නේ ඔන්න ටික තමයි ඔබ දකින්න ඕනේ. ඉතින් ගොඩක් අයට <clears throat> මේක තේරෙන්නේ නැති නිසා තමයි කිව්වේ. හැබැයි මේක කිව්වට පස්සේ ගොඩක් අය මේ ලනුව කනවා. මොකද්ද ලණුව කනවා කියලා කියන්නේ. මෙහෙම කිව්වහම ඊට පස්සේ සතිමත් වෙලා මේ දේවල් හොයන්න උත්සාහ කරනවා මිසක් අර ස්වභාවිකව පේන දේ බලන්න උත්සාහ කරන්නේ නැහැ. අන්න ඒක උගුලක් කියලා හොඳට මතක තියාගන්න. ගොඩාක් විපස්සනා ගුරුවරු මේ සතිමත් වෙන්න කිව්වහම සතිමත් වෙන වුණාම වෙන්නේ මොකද්ද කියලා කියන්නේ කිව්වහම යෝගියා ඒ උගුල ඒක ඒ ලණුව කනවා. ඊට පස්සේ ආ භාවනාවට යන්නේ අර ගුරුවරයා කියපු දේ ගන්න බලාගෙන යන්නේ. තමන්ගේ මනසේ තමන්ගේ භාවනාවේ ස්වභාවික ගලණයට ගලන්න ඉඩ දෙන්නේ නැහැ. එතකොට ඔබ ඉන්නේ පාරෙන් පිට පැනලා. ඔබ ස්වභාවිකව ඔබට දැනෙන දේ දිහා තමයි බලන්න ඕනේ. මේ ලණුව කන්න එපා. ගොඩාක් අය මේ ලණුව කනවා. ඉතින් මේ ස්වභාවික ගලණය තුල තමයි ඇත්තටම අපිට මේ ධර්මය කියන එක දකින්න පුළුවන් වෙන්නේ. මනස වැඩෙන්නේ එතන. මේ මේ දැනෙන සියල්ල අපි වර්තමාණයට අවදි වුණාම මේ දැනෙන සියල්ල අතීතයේ සිද්ධ වෙන අතීතයේ දෙයක්වත් අනාගතයේ දෙයක්වත් නෙමෙයි මේ දැන් දැනෙන දෙයක්. ඒ වගේම වෙන කෙනෙක්ගේ ඇඟක දැනෙන දෙයක් නෙමෙයි ඔබේ ඇඟේ මම තුල දකින දෙයක්. ඒ කියන්නේ මම ළඟට හිත ඇවිල්ලා වර්තමාණයට හිත ඇවිල්ලා මෙතෙන්ට හිත ඇවිල්ලා. ඒක තමයි සතිය කියන්නේ. ඉතින් මේ ගෙවෙන හැම මොහොතකම ධර්මය කියන එක තියෙනවා. අපි බලන්නේ නැති නිසා තමයි පේන්නේ නැත්තේ. එහෙම නැත්නම් බලන විදිහ දන්නේ නැහැ. හැම මොහොතකම ධර්මය කියන එක සජීවීව තියෙනවා. ඒක ඒක දකින්න නම් අපි සතිමත් බව කියන එක අත්‍යවශ්‍යයි. සිහිය කියන එක අවශ්‍යයි. වර්තමානයට අවදි වෙන්න අවශ්‍යයි. ඒකට මේ සති ආලෝකය අවශ්‍යයි. සතිමත් වෙන්න අවශ්‍යයි. එතකොට එතකොට ඔබ මේ සතිය කියන එක හරහා මේ කටයුතු කරගෙන යනකොට ඔබට තියෙන සියලුම ප්‍රශ්න වලට ඔබට උත්තර ලැබෙන්න ගන්නවා. ඉතින් මේ දත් මදිනකොට වගේම අනිත් පුංචි පුංචි හැම වැඩකදීමත් ඔබ උත්සාහ කරන්න ඕනි සතිමත් වෙන්න. මොන වැඩේ කළත් ඔබට දැනෙන්න ගන්නේ ඔන්න ඔය ලක්ෂණ ටිකක් විතරයි. ඒ හරහා තමයි ඔබට ලෞකික ලෝකෝත්තර සතුට කියන එක හොයාගන්න ඕන නම් හොයාගන්න ලැබෙන්නේ. සතිමත් වීම හරහා විතරයි. ඒ වගේම මතක තියාගන්න මේ සතිමත් වෙනකොට සමහරු හිතනවා අපේ එදිනෙදා ජීවන රටාව වෙනස් වෙන්න ඕනි කියලා. නැහැ. අපේ ජීවන රටාව වෙනස් වෙන්නේ වෙනද විදිහටම අපේ ජීවිතේ පවත්වනවා. එක දෙයයි වෙනස් වෙන්නේ අපි වෙනද ජීවිතේ පැවැත්වුවේ දැනගෙන නෙමෙයි. අපි ඇවිද්දේ දැනගෙන නෙමෙයි. අපි කෑවේ බිව්වේ කනවා බොනවා කියලා දැනගෙන නෙමෙයි. අපි දත් මැද්දේ දත් මදිනවා කියලා දැනගෙන නෙමෙයි. අපි නෑවේ නානකොට නානවා කියලා දැනගෙන නෙමෙයි. ඉතින් අපි දැන් මේ සතිමත් වෙනවා කියන්නේ වර්තමානය ගැන දැනුවත් වෙනවා කියන එකනේ. ඉතින් අපි දැන් සතිමත් වෙනකොට ජීවිතේ අමුතුවෙන් වෙනස් වෙන්නේ නැහැ කියලා කියන්න හේතුව තමයි ජීවිතේ ඒ විදිහටම පවත්වනවා අමතරව එකතු වෙන්නේ දැනුවත් වීම විතරයි. වෙනද වගේම ජීවිතේ ඒ විදිහට ගලනවා වෙනද වගේම වැඩ කටයුතු ටික අපි කරනවා එකයි එකතු වෙන්නේ වෙනද අපි දැනගෙන නෙමේ දැනුවත්ව නෙමේ ඒවා කලේ දැන් දැනුවත්ව ඒවා කරනවා. ඕක තමයි සතිමත් වෙනවා කියන්නේ. ඕක තමයි වර්තමාණයට අවදි වෙනවා කියන්නේ. ඉතින් එදිනෙදා කරන හැම වැඩ කටයුත්තක්ම අපි දැනුවත්ව නෙමේ කරන්නේ. මොකද එක්කෝ අපේ හිත අතීත කල්පනාවක නැත්තම් අනාගතය ගැන සැලැස්මක පුරුද්දට වැඩේ කරනවා. එහෙම නැත්තම් වෙන කෙනෙක් ගැන කල්පනා කර කර ඉන්නවා පුරුද්දට වැඩේ කරනවා. නැත්තම් වෙන තැනක් ගැන හිත හිතා ඉන්නවා පුරුද්දට වැඩේ කරනවා. ඒ කියන්නේ අපි සිහියෙන් නෙමෙයි ඉන්නේ අසතිමත්. අසතිමත් හැම වෙලාවකම අපේ මනස අකුසලයේ තමයි තියෙන්නේ. යම්කිසි මොහොතක අපි සතිමත් නම් ඒ කියන්නේ අපි ඉන්නේ කුසලයක. ඒ වෙලාවේ මිය ගියත් බය වෙන්න දෙයක් නෑ මොකද අපි මැරලා තියෙන සතිමත්ව. ඒ නිසා මෙන්න මේ විදිහට ඔබට අවශ්‍ය නම් මේ වර්තමාණයට අවදි වෙනවා කියන එක සතිමත් වීම හරහා ඔබේ අධ්‍යාත්මය දියුණු කරන්න අවශ්‍ය නම් ඔබට අවශ්‍ය නම් සතිපට්ඨාන භාවනා ක්‍රම ඉදිරියට අරගෙන යන්න මේ සතිය මේ එදිනෙදා ජීවිතයේදී පුංචි පුංචි තැන්වලදී පුහුණු වෙන්න පටන් ගන්න ඕනේ. මේකට අපේ ලොකු සාංශලා කියන්නේ සති මාත්‍රාව. අපි ඉස්සෙල්ලා මේ සතිය පොඩ්ඩක් අල්ල ගන්න මේ බලන්නේ. මොකද අපි සිහියෙන් නෙමෙයිනේ ජීවත් වෙලා තියෙන්නේ. සති මාත්‍රාව තමයි මේ හඳුන්වලා දෙන්නේ. මේක හරහා තමයි අපි සක්මන පර්යංක වශයෙන් ගැඹුරකට ගැඹුරකට යන්නේ. මේ කියලා දීපු චුට්ටෙන් මේ කියලා දීපු පොඩි ප්‍රමාණයෙන් සම්පූර්ණ මාර්ගයේ කෙලවර දකින්න යන්න එපා. ආ මේ සතිමත් වුණාම මේක දහම්බ වෙන්නේ මේක නිවනක් කියලා සමහරු තර්ක කරයි. ඒක අපි දන්නවා. මේක අපි ආරම්භක පියවර. අපිට හෝඩියේ පන්තියට ගියාම ඒ ලෙවල් පන්තියේ තියෙන දේවල් හම්බෙන්නේ නැහනේ. හැබැයි ඒ ලෙවල් පන්තියට යන්න නම් අපි ඉස්සෙල්ලම හෝඩියට පියවර තියන්න ඕනේ. අන්න ඒ වගේ දෙයක්. ඒ නිසා උත්සාහ කරලා බලන්න පුංචි පුංචි තැන්වලදී සතියෙන් මේ දේවල් කරන්න පුළුවන්ද කියලා. කරලා බලන්න, පුහුණු වෙලා බලන්න, පුහුණු වෙන්නේ නැතුව මොනවත් කතා කරලා වැඩක් නැහැ. එතකොට ඔබටම අත්දකින්න පුළුවන් වෙනස. ඒ නිසා ඉස්සර වෙලාම සක්මන පරයන්ක වලට අපිට යන්න අපහසුයි නම් වෙලාව නැත්නම් උත්සාහ කරන්න මේ ක්‍රමයට එදිනෙදා ජීවිතේ පුංචි පුංචි වැඩවලට සතිමත් වෙන්න. එතකොට අපිට අර කාර්යබහුල සංකීර්ණ පිරිසක් එක්ක කටයුතු කරන තැන්වලදී වගේ ලොකු ලොකු වැඩවලටත් සතිමත් වෙන්න පුළුවන් වෙනවා. ඉතින් ඔබට අවංකවම සතුටින් සැනසීමෙන් ජීවත් වෙන්න ඕන නම් මතක තියාගන්න මේ වර්තමානයේ තියෙන මිනිසුන්ට විශාල දුෂ්කර කාලයක්. හැබැයි සතිමත් බව ඉදිරියෙන් තියාගෙන කටයුතු කරන කෙනාට ලෝකෙ පෙරළුණත් මනසට ආතතිය අසහන එන්නේ නැහැ. එයාට හරි සුන්දර කලාවක් අහුවෙනවා ජීවිතේ හැම බාධකයක් අස්සෙන්ම අරගෙන යන හැටි තේරෙන. ඒ නිසා සතිමත් බව ගැන විශ්වාසයෙන් එය පුහුණු කරන්න උත්සාහ කරන ඔබට ඕනම කරදරයක් ළඟ ලෝකෙ මොන තත්ත්වයක් ආවත් ඒ හැම තත්වයකටම වැඩි ඉහළින් මේ සතිමත් බව වැඩ කරන්න පුළුවන්. වැඩ කරනවා. අපි අපි අපි සතියට මුලින් අනුග්‍රහ කරන්න ඕනේ. අපි සතියට ඉස්සෙල්ලා උදව් දෙනවනේ. එතකොට සතිය අපිට උදව් කරන්න පටන් ගන්නවා. ඒ නිසා උත්සාහ කරන්න පුංචි පුංචි වැඩවලදී ඔබට සතුටින් සැනසීමෙන් මෙලව ජීවත් වෙන්න ඕන නම් ඊළඟ ජීවිතයේ සුගතියකට යන්න ඕන නම් නිවන කියන එක සාක්ෂාත් කරන්න ඕන නම් එකම ක්‍රමයයි තියෙන්නේ සතිමත් වෙන්න. තෙරුවන් සරණයි.